සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමක්ඛදං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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ විමුක්තායතනානි යත්ත භික්ඛුනෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං වා යෝගක්කේමං අනුපාපුනාති සද්ධාවන්ත පින්නතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්නේ ගම්පහ ධනංජය අබේරත්න මහත්මයා සහ උදයන්ති තෙන්නකෝන් මහත්මිය විසින් පින්කමේ ආරමුණ හැටියට දක්වලා තියෙන්නේ මේ මාස 21 වැනි දින යෙදෙන 20 වන විවාහ සංවත්සරය වෙනුවෙන් විවාහ දිවිය සාර්ථක කර ගැනීමට නොඑක ආකාරයෙන් උපකාර කළ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමට සහ ඉදිරි කාලය තුලත් සාර්ථකව විවාහ ජීවිතය ගත කිරීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මේ වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වන නෙතුල සමාජිත් පුතණුවන්ට විභාගයෙන් ජය ප්‍රාර්ථනා කිරීමට සහ දියණියගේ සහ පුතණුවන්ගේ අපල උපද්‍රව දුරු වී කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබී ප්‍රඥාව දියුණු කර ගැනීමට ශක්තිය ලැබේවා කියන ආශිර්වාදයක් ඇතිව ඒ වගේම උදයන්ති මහත්මියගේ මීට මාස 9කට පමණ පෙරලා පරලොවසපත් වන්නට යෙදුණු ටී.එම්. ටිකිරි බණ්ඩා පියාණන් වහන්සේ ඇතුළු මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාත හිත මිත්‍රාදීන් සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කිරීමත් ඒ වගේම සුජීවත්ව සිටින සියලුම දෙනාට දෙමව්පියන් ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේට ආශිර්වාද කිරීම කියන මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙනයි අද ධර්මදේශනාවෙහි දායකත්වයේ ලබන්නේ. ඒ දායක පින්වත්තුන් විසින් අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි විමුක්තායතන සූත්‍රය. ඒ සූත්‍ර දේශනාවෙහි දැක්වෙන දේශනා පාඩයක් අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරන්නේ යම්කිසි කෙනෙකුට නිවන් අවබෝධ කර ගැනීම සඳහා උපකාර වෙන අවස්ථා පහක් පිළිබඳ. ඒ අර්ථයෙන් තමයි මේ කරුණු විමුක්තායතන ආයතන කියලා කියන්නේ යමක් ගොඩ නැගෙන නිර්මාණය වෙන ක්‍රියාත්මක වෙන තැන. එතකොට ඇස කන නාසය දිව කය සිත මේවත් ආයතන හැටියට හඳුන්වනවා. ඒ කුමක් නිසාද? බාහිර ලෝකයෙන් අරමුණු ගැනීමේ ක්‍රියාවලිය සහ ඒ ඔස්සේ මනස ක්‍රියාත්මක වීම මේ චක්කුසෝත ඝාන જીවහා කාය මන කියන මේ ආයතන ඔස්සේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු පහක් තියෙනවා යම් කිසි කෙනෙකුට නිර්වාණ අවබෝධය සඳහා අවස්ථා සලසා දෙන්න. නිර්වාණ අවබෝධය නැමැති මේ ලෝකෝත්තර ක්‍රියාවලිය සිද්ධ වෙන්නට පසුබිම සැකසෙන අවස්ථා පහක් තියෙනවා. ඒවා හඳුන්වනවා විමුක්තායතන කියලා. එතකොට මේ විමුක්තායතන පිළිබඳව දේශනා කරන සූත්‍ර දේශනාව විමුක්තායතන සූත්‍රය ඇටියට අංගුත්තර නිකායේ පංචක නිපාතෙහි දැක්වෙනවා. එහිදී තථාගතයන් වහන්සේ අපි හැම දිනාටම ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන කරුණක් පැහැදිලි කරනවා නිවන් අවබෝධ කිරීම කෙසේද සිද්ධ වෙන්නේ මොන විදිහෙන්ද මේ මේ අවස්ථා නිර්වාණ අවබෝධයට උපකාර වෙන්නේ කියන බව. එහි කරුණු පහ හැටියට දක්වන්නේ ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සජ්ජායනය, ධර්ම සම්මර්ෂණය සහ සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම. දැන් මේ සමාජයේ හුඟක් දෙනා විසින් අහන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ නිවන් දකින්නට භාවනා කළ යුතුමද? බණ අහලා නිවන් දකින්න බැරිද? එහෙම ප්‍රශ්න කරන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත් ඉන් පසුවත් ඇතැම් අය ධර්ම ශ්‍රවණය කරලා සෝවාන් ඵලයට අරහත් ඵලයට පත් වුණු අවස්ථා ශාසන ඉතිහාසයේහි සඳහන් වෙනවා. ඒ වගේම සමහර කෙනෙක් ධර්ම දේශනා කරමින් ඒ තමන් විසින් අන් අයට පැහැදිලි කරන විග්‍රහ කරන ධර්ම දේශනාවම ගැඹුරින් සම්මර්ෂණය කරලා ධර්ම දේශනාව පාදක කොටගෙනම සෝවාන් ඵලයට අරහත්ත්වයටපත් වුණු අවස්ථා සාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඊළඟට තව සමහර කෙනෙක් ධර්මයේ සත්‍යයනා කරමින් තවත් කෙනෙක් ධර්මය සම්මර්ෂණය කරමින් මෙනෙහි කරමින් තවත් කෙනෙක් සමාධි නිමිත්තක් උපදවා ගනිමින් මේ විදිහට විවිධ ක්‍රමවලින් කෙලස් ප්‍රහාණය කරපු අවස්ථා පිළිබඳව ශාසන ඉතිහාසයේ විවිධ කතා ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා. ඒතර ඒ අනුව සිතලා කල්පනා කරලා තමයි සමහර කෙනෙක් අහන්නේ බණ අහලා විතරක් පුළුවන් ද නිවන් දකින්න භාවනා කරන්න අවශ්‍ය නැතිද කියලා. ඒ අහන ප්‍රශ්නයම වැරදි. ඒ මොකද වැරදි කියලා කියන්නේ එහෙම ප්‍රශ්නයක් අහන්නෙම භාවනාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි වැටහීමක් නැතුව. භාවනා කියන වචනේ තේරුම වඩවනවා. කුමක්ද වඩවන්නේ? අපේ සිත. එතකොට සිත වඩවන්න වැඩි දියුණු කරන්නට කරන වැඩපිළිවෙල තමයි භාවනා කියලා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මෙහිදී ධර්ම ශ්‍රවණය භාවනාවක් හැටියට වැඩෙන විදිහ පැහැදිලි කරනවා. සසර ගමනේ දිගු කලක් මනස පුරුදු පුහුණු කරලා තියෙන කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන කෙටි අවස්ථාව උපකාර වෙනවා සාංශාරික වශයෙන් වැඩි දියුණු කරන ලද ඒ ගුණාංග අවදි කරගෙන කෙලෙස් නසන්න. එතකොට ඒ තැනත්තා භාවනාවෙන් තොරව බණ විතරක් අහලා නිවන් දකින්නවා කියලා හිතුවොත් ඒක නිවැරදි අදහසක් නෙමෙයි. ඒතනත්තාට බණ ඇසීම තමයි විමුක්තායතනය බවට පත් වෙන්නේ. හැබැයි බණ ඇසීම විමුක්තායතනයක් වෙන්නේ ඒතනත්තාගේ සාංශාරික පුරුපුරුද්ද හේතු කොටගෙන මනසේ අදාළ ගුණාංග අවදි වුණොත් පමණයි. එනිසා භාවනාව කියන තැනදී අපිට කරන්න ප්‍රධාන වැඩ තුනක් තියෙනවා. මනසේ පවතින දුර්ගුණ, ක්ලේශ ධර්ම දුරු කිරීම, ඒ වගේම යහගුණ කුසල ධර්ම, ගුණ ධර්ම, බෝධිපාක්ෂික ධර්ම අවදි කිරීම තුන්වෙනි කාරණය තමයි ලෝක ධර්මතාවයන්ගේ යථා ස්වභාවය නුවණින් ප්‍රත්‍යක්ෂ කිරීම. දුර්ගුණ දුරු කිරීම, යහගුණ අවදි කිරීම සහ ලෝක ධර්ම අවබෝධ කිරීම. එතන මේ වැඩ තුන සිද්ධ වෙනවා නම් තමයි ඒ තනත්තාගේ මනස සංවර්ධනය වෙන්නේ. මනස වැඩෙන්නේ. ඉතින් අන්නේ මනස වැඩි දියුණු වීම සඳහා කෙරෙන ප්‍රධාන වැඩ තුන තමයි භාවනා කියලා හඳුන්වන්නේ. එතකොට මේ වැඩ තුන ධර්ම ශ්‍රවණය කිරීම තුළින් යම් කෙනෙකුට සිදු කරගන්නට පුළුවන් නම් එහෙම කරන්නට නම් සසරේ දිගු කලක් ඒත් නැත්තා ඒවා පුරුදු පුහුණු කරලා තියෙන්නට ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් චුල්ලපන්තක හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දෙන්නේ රෙදි කඩක් සුදු රෙදි කඩක් අත අතේ තියාගෙන පිරිමදමින් රජෝහරණං රජෝහරණං කියලා මෙනෙහි කරන්න. රජෝ හරණං කියන්නේ රජස් කියලා කියනවා කෙලස් වලට ඒ වගේම දුහවිලි වලට. රජෝ හරණං කියලා කියන්නේ දුහවිලි ඉවත් කරනවා කියන අදහස හෝ කෙලස් ඉවත් කරනවා කියන අදහස. දැන් එතකොට මේ රෙදි කඩ පිරිමදිමින් ඉඳලා උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙනවා. දැන් මේ කාරණේ අහලා යම්කිසි කෙනෙක් යෝජනා කළොත් ආමුදුරවනේ සුදු රෙදි කඩක් අතුල්ලලත් නිවන් දකින්න පුළුවන් නේද භාවනා නොකොට කියලා ඇහුවොත් ඒ අහන ප්‍රශ්නෙම වැරදි. ඒ කුමක් නිසාද? ඒතනත්ත භාවනාව කියන්නේ මොකද්ද? ඒ සුදු රෙදි කඩ පිරිමැදීම තුළ චුල්ලපන්තක හාමුදුරන්ගේ මනස පරිවර්තනය වුණේ කොහොමද? සංවර්ධනය වුණේ කොහොමද කියන මේ කිසිවක් වටහා නොගෙන තමයි මතු පිටින් බලලා ඒතනත්ත අහන්නේ හාමුදුරනේ භාවනා කරන්න ඕනේ නෑ නේද? අර චුල්ලපන්තක හාමුදුරුව සුදු රෙදි කෑල්ලක් අතුල්ලලා රහත් වුණා නේද? එහෙනම් ඉතින් අපටත් සුදුරු දිකැලක් ඇතිල්ලුවොත් රහත් වෙන්න පුළුවන්ද කියලා අහනවා වගේ කතාවක් තමයි භාවනා නොකොට බණ අහලා විතරක් නිවන් දකින්න පුළුවන්ද කියන අහන කතාව. ඒ නිසා ඒ වගේ ලාමක කතාවක් නෙමෙයි මෙතනදී මේ පැහැදිලි කරන්නේ සද්ධර්ම ශ්‍රවණය යම්කිසි කෙනෙකුට විමුක්තිය මතු කරගන්නට සුදුසු පසුබිමක් සකසනවා. ඒක තමයි ආයතන කියලා හඳුන්වන්නේ. දැන් ඇස ඇසෙන් රූප දකින්නට ඇසෙන් බාහිර අරමුණු ගන්නට සිත් ඉපදවීමේ ක්‍රියාවලිය සිද්ධ කෙරෙන්නට ඇස ආයතනයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට නම් ඒහා බද්ධ වෙලා සිත ක්‍රියාත්මක වෙන්නට ඕන. සිත නැති තැනක ඇස ආයතනයක් වෙන්නේ නැහැ. එය නිෂ්ක්‍රීයයි. අන්න ඒ වගේ තමයි සද්ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් බවට පත් වෙන්නේ. මනස වැඩෙන හැටියට ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්නට පුළුවන් නම් පමණයි. එතකොට ඒ කටයුත්ත කරන්නට පුළුවන් වෙන්නේ ඒ මට්ටමට සාංශාරිකව මනස පුහුණු කරලා තියෙන කෙනෙකුට. එහෙම පුහුණු කරලා නැතිනම් ඒ තනත්තාට දිගු කලක් මනස පුරුදු පුහුණු කරන්නට වෙනවා. ඒක තමයි පාරමිතාවයි කියලා හඳුන්වන්නේ. දැන් වර්තමාන සමාජයේ අපට පෙනෙනවා ඇතැම් අය පාරමිතා ගණන් ගන්නෙත් නැහැ. ඒවේ අවශ්‍යතාවය පිළිගන්නෙත් නැහැ. ඒව අවශ්‍ය වෙන්නේ සම්මා සම්බුදුවරුන්ටයි. අපිට උත්සාහ කළොත් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන් කියන අදහසක ඉන්නවා. ඒ අදහස 100ට 100ක් වැරදි කියලා කියන්නට බෑ. හැබැයි 100ට 100ක් නිවැරදි කියලා කියන්නටත් බෑ. ඒකමත් නිසාද උත්සාහ කළොත් මේ ජීවිතේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන කාරණය අඩක් සත්‍ය. හැබැයි එහි තවත් කොටසක් එකතු වෙන්නට ඕන. සාංශාරික වශයෙන් මනස පුරුදු පුහුණු කරලා අවශ්‍ය ගුණාංග ප්‍රගුණ කරලා තියෙන කෙනෙකුටයි මේ ජීවිතේ මනසෙහි ඒ අවශ්‍ය ගුණාංග අවදි කරගන්නට පුළුවන් උදාහරණයක් හැටියට ගත්තොත් දැන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ අග කොටසෙහි දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙක් දින 7ක් කැපවීමෙන් මේ සතර සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරනවා නම් ඒ තනත්තාට මේ ජීවිතේම අරහත් ඵලය හෝ අනාගාමී ඵලය ලැබෙනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ ප්‍රකාශනය කිසිදාක මිත්‍යාවක් වෙන්නේ නැහැ, අභව්‍ය දෙයක් වෙන්නේ නැහැ, සහේතුකවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට දැන් එහෙමනම් ගිහි පැවිදි අපි සියලු දෙනාටම දින හතක් වෙන් කරගෙන සතිපට්ඨාන භාවනාව වඩන්නට බැරිද? එහෙම උත්සාහ කරලා බලනකොට තමයි අපට පේන්නේ දැනෙන්නේ ඇතම් කෙනෙකුට එහෙම කරන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙකුට දින හතක් තියා, පැය හතක් තියා, විනාඩි හතක්වත් හරියට සිහිය පිහිටුවාගෙන ඉන්නට බෑ. සතිපට්ඨානෙ පවත්වන්නට බෑ. ඒතර සමහර කෙනෙකුට පුළුවන් වෙන්නත් සමහර කෙනෙකුට බැරි වෙන්නත් හේතුව මොකක්ද? ඒ සමහර කෙනෙකුට පුළුවන් වෙන්නේ ඊට අදාළ පුහුණුව දීර්ඝ කාලයක් සසරේ ප්‍රගුණ කරලා තියෙනවා. ඒතර සමහර කෙනෙකුට බැරි වෙන්නේ තමන් ඊට අදාළ පුහුණුව අවශ්‍ය තරම් කරගෙන නැහැ. එනිසා නිවැරදිව පුහුණු කළොත් තමයි ඒ අවස්ථාව අපට අවශ්‍ය ශක්තිය අවදි කරගන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් අපි හිතමු ධාවන සූරයෙක්. ඊටාම තත්පර ගානකින් යම් ධාවන තරගයක් ජයග්‍රහණය කරනවා වෙන්නට පුළුවන්. එතකොට තත්පර ගානකින් ඒ ධාවන තරගයේ ජයග්‍රහණය කරන්නට ඔහු තුල ජවය ශක්තිය අවදි කරන්නේ අවුරුදු ගානක් ඒ සඳහා ගත සිත පුරුදු පුහුණු කරලා. ඒ පුහුණුව නැති කෙනෙකුට ඒ විනාඩි ගානකින් තත්පර ගානකින් ඒ තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා කිව්වට ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි කෙනෙකුට උත්සාහ කළොත් දින 7ක් අඛණ්ඩව මේ සතර සතිපට්ඨානෙ වැඩුවොත් එතකොට සතර සතිපට්ඨානෙ දින 7ක් අඛණ්ඩව වැඩුවොත් තමයි උන්වහන්සේට අරහත්ත්වය හෝ අනාගාමී ඵලය ලබන්නට සුදුසුකම. ඉතින් යම් කිසි කෙනෙකුට දින 7ක් අඛණ්ඩව සතර සතිපට්ඨානෙ වඩන්න බැරි නම් ඒතනත්තාට අරහත්ත්වය හෝ අනාගාමී බව ලැබෙනවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ නැහැ. ඒක හරියටම යම්කිසි කෙනෙක් අපි හිතමු ඉංජිනේරු විභාගයට අදාළ පරීක්ෂණය සමත් වුනොත් ඒ විභාගයට નિවරදිව පිළිතුරු සැපයුවොත් ඒතනත්තා ඉංජිනේරු විභාගය සමත් වෙනවා. එතකොට ඒක නිවැරදි කතාවක්. හැබැයි එහෙම සමත් වෙන්නට නම් ඒ තනත්තාට ඒ ප්‍රශ්න ටික යොමු කළාම ඒකට පිළිතුරු සපයන්න පුළුවන් වෙන්න නම් ඔහු දීර්ඝ කාලයක් ඒ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ අධ්‍යයනය කරලා පුහුණු වීම කරලා තියෙන්නට ඕන. එහෙම නැති කෙනෙකුට අර විභාග ප්‍රශ්න පත්‍රයට ඒ සම්මුඛ පරීක්ෂණයට පෙනී හිටලා නිවැරදිව පිළිතුරු සපයන්නට පුළුවන්කමක් නැහැ. අන්න ඒ වගේ යම්කිසි කෙනෙකුට ධර්ම කරන සුළු වේලාවක් ඇතුළත කෙලස් නසන්නට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව ලැබෙන්නේ කොහොමද? ඒ තනත්තා දීර්ඝ කාලයක් සසර ගමනේ ඒ ගුණාංග මනසේ පුහුණු කරලා අභ්‍යාසගත වෙලා තියෙන කෙනෙකුට ධර්ම ශ්‍රවණය කරන කෙටි කාලයක් හොඳටම ප්‍රමාණවත් සෝවාන් ආදී මාර්ගඵල ලබන. දැන් අපි අහලා තියෙනවා සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ තථාගතයන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් හැටියට පැවිදි වෙන්නටත් පෙර ආතුව උපතිස්ස කියන පරිබ්‍රාජකයා හැටියට ඉන්න කාලෙම තමයි අස්සජී මහරහතන් වහන්සේ විසින් දේශනා කරන ලද ගාථා ධර්මයක පද දෙකක් අහනකොටම සෝවන් ඵලයටපත් වුණා. "යේ ධම්මා හේතුප්පභව තේසං හේතුන් තථාගතෝ ආහ." ඉතින් මේ පද දෙක නෙමෙයි මේ සමස්ත ගාථාවම ඇහුවා වුණත් අනෙක් අයට ඒ தത്വයට පැමිණෙන්නට බැරි වෙන්නටත් එතකොට උපතිස්ස පරිබ්‍රාජකයාට එහෙම පැමිණෙන්නට පුළුවන් වෙන්නටත් හේතුව මොකද්ද? සාංශාරික වශයෙන් ඒ ධර්මය ප්‍රගුණ කරලා තිබීම. ඊළඟට දාර්චීරිය හාමුදුරන්ට ඉතා කෙටි ප්‍රකාශනයක් කරන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති එවං හිවෝ දාරුචීරිය සික්කිතබ්බං දාරුචිලිය ඔබ මෙසේ හික්මෙන්න. කොහොමද? ඇසින් දකින දේ දකින දේට සීමා කරන්න එය ඇතුළට අරගෙන උපාදාන කරගන්නට එපා. ඒ උපාදාන කරගත්තොත් තමයි භව, ජාති, ජරා, මරණ ආදී මේ සසර ගමන සැකසෙන්නේ. ඇසූදේ ඇසූදේට සීමා කරන්න. නාසයට දැනුණු, කයට දැනුණු, දිවට දැනුණු දේ ඊට සීමා කරන්න. සිතින් අරමුණු කළ දේ එයට සීමා කරන්න. මේ කෙටි දේශනාව අහලා නිම වෙනකොට ඊටාම සුළු වේලාවකදී දාරුචීරිය හාමුදුරුව අරහත්ත්වයටපත් වුණා. එතකොට එහෙමනම් යම් කෙනෙකුට ඊටා සුළු දහම් කරුණක් ඇසූ පමණින් සෝවාන් ඵලයට අරහත්ත්වයටපත් වෙන්නට පුළුවන් වෙලා තියෙනවා. එහෙමනම් ධර්ම ශ්‍රවණයෙන් මාර්ගඵල ලබන්නට පුළුවන් ධර්ම ශ්‍රවණයෙන් අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියන එක මිත්‍යාවක් නෙමෙයි. ඒක නිවැරදි ප්‍රකාශනයක්. නමුත් ඒ ප්‍රකාශනය නිවැරදි වෙන්නේ ඒ අවශ්‍ය විදිහට භාවනාවක් වැඩෙන විදිහට ඒ ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් නම්. ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා නම් භාවනා කරන්නේ නැතිව භාවනාවෙන් තොරව බණ ඇසීමෙන් නිවන් දකින්නට පුළුවන් කියලා ඒ ප්‍රකාශනය නිවැරදි නැහැ. කුමක් නිසාද? එය කරුණු හරි හැටි දැනගෙන කරන ප්‍රකාශනයක් නොවන නිසා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විමුක්තායතන සූත්‍රයේදී අපට පෙන්වා දෙනවා මහණෙනි යම්කිසි කෙනෙකුට ධර්ම ශ්‍රවණය කිරීම කෙලස් ප්‍රහාණය කරන්නට අවස්ථාවක් සලසා දෙන කරුණක්. ඒ නිසා ඒක විමුක්තායතනයක්. ඒ වගේම ධර්ම දේශනය තමන්ම කියන බණ විස්තර කරලා අනිත් අයට නිවැරදිව දහම් කරුණු කියා දෙන්නට පුළුවන් නම් ඒ අවස්ථාවත් කෙනෙකුට කෙලස් නසන්නට අරහත්ත්වයටපත් වෙන්නට සුදුසු අවස්ථාවක්. ඊළඟට ධර්ම සජ්ජායනය හඬ නගලා ශබ්ද කරලා ඇහෙන්නට වචන වශයෙන් ධර්මය ප්‍රකාශ කිරීම සජ්ජායනා කිරීම හරියට මනස වැඩෙන හැටියට කරනවා නම් ඒකත් කෙලස් නසන්නට නිවන් දකින්නට අවස්ථාවක්. ඊළඟට ධර්ම සම්මර්ෂණය තමන් අහලා තියෙන ධාරණය කරගෙන තියෙන දහම් කරුණු ගැඹුරින් විමසා බැලීම මනස වැඩෙන හැටියට කරනවා නම් ඒකත් කෙලස් නසන්නට අවස්ථාවක් ඊළඟට සමාධි නිමිත්තක් මනවින් ග්‍රහණය කරගෙන මනවින් එය පුහුණු කරනවා නම් එයත් කෙලස් නසන්නට අවස්ථාවක් කියලා මේ විදිහට අවස්ථා පහක් නිවන් දැකීමට උපකාර වෙන අවස්ථා පහක් මේ සූත්‍රයේදී දේශනා කරනවා ඒ කරුණු පහ තමයි විමුක්තායතන හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා මේ අවස්ථා පහම කෙලස් නසන්න උපනිශ්‍රය වෙන්නේ කවර ආකාරයෙන් පැවැත්වුවොත්ද කොහොමද පවත්වන්න ඕන කොහොමද ධර්ම ශ්‍රවණය කරන්න ඕන කොහොමද බණ කියන්න නැත්තේ කොහොම කරන ධර්ම ශ්‍රවණයද මේ විදිහට කෙලස් නසන්නට උපකාර වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් සතිපට්ඨාන සූත්‍රෙත් ඒ වගේනේ තථාගතයන් වහන්සේ දක්වන්නේ මහණෙනි දින 7ක් අඛණ්ඩව નિවරදිව මේ සතිපට්ඨාන භාවනාව ප්‍රගුණ කරන්නට පුළුවන් නම් ඒතනත්තා තමයි අරහත්ත්වයට හෝ අනාගාමී ඵලයටපත් වෙන්නට සුදුසුකම් ලබන්නේ. ඒතර දින 7ක් උත්සාහ කළාට හරියට සතිපට්ඨානේ වැඩෙන්නේ නැතිනම් දින 7ක් දැඟලුවයි කියලා ඒතනත්තා අරහත්ත්වයටවත් අනාගාමී ඵලයටවත්පත් වෙන්නේ නැහැ. අන්න වගේ මේ සූත්‍ර දේශනාවේ පැහැදිලි කරන ක්‍රමයට ධර්ම කරන්නට සමත් තමයි ඒතනත්තා කෙලස් ප්‍රහාණය කරන්නට සුදුසුකම් ලබන්නේ. එහෙම නැතිනම් ඒතනත්තා කෙලස් ප්‍රහාණය කරන්නට සමත් වෙන්නේ නැහැ. එතකොට මොන විදිහෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමද මේ විදිහට කෙලස් ප්‍රහාණය සඳහා උපකාර වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව දක්වනවා පංචමාන භික්කවේ විමුක්තායතනානි යත්ත භික්කුණෝ අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛීනාවා ආසවා පරික්ඛං ගච්ඡanti අනනුප්පත්තං වා යෝගක්ඛේමං අනුපාපුනාති මෙන්න මේ විදිහෙන් කටයුතු කරන තැනත්තාට තමයි මේ කියන ප්‍රතිඵල ලැබෙන්නේ මොනවද එහිදී අනුගමනය කළ යුතු පියවර තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ කරුණ පහ යම් කෙනෙක් මෙන්න මේ විදිහෙන් පුහුණු කරනවා නම් අප්පමත්තස්ස අප්පමත්ත කියලා කියන්නේ අප්‍රමාදී බව ඒ කියන්නේ සති සම්පජඤ්ඤී යුක්තව මනවින් සිහිය පිහිටුවාගෙන මනවින් සම්පජඤ්ඤයේවත් ප්‍රඥාව අවදි කරගෙන ඊළඟට ආතාපිනෝ කෙලස් තවන වීරයෙන් යුක්තව පහිතත්තස්ස නිවනට යොමු කරන ලද සිත් ඇතිව ඒතනත්තා මේ කරුණු පහ ප්‍රගුණ කරනවා නම් මොනවද කාරණා පහ සද්ධර්ම ශ්‍රවණය ඊළඟට ධර්ම දේශනාව ධර්ම සජ්ජායනය ධර්ම සම්මර්ෂණය සහ සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම කියන කාරණා පුහුණු කළ යුත්තේ කෙසේද කෙලස් නසන්නට නම් අප්පවත්තස්ස අප්‍රමාදී වේ කියන්නේ සති සම්පජඤ්ඤේ මනවින් පවත්වා ගනිමින් ඊළඟට ආතාපිනෝ කෙලස් තවන වීර්යෙන් යුක්තව කෙලස් තවන වීර්යෙන් කියන්නේ නූපන් අකුසල් නූපදවන්නට උපන් අකුසල් ප්‍රහාණය කරන්නට නූපන් කුසල් උපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්නට සුදුසු ආකාරයෙන් මනස පවත්වා ගනිමින් ඊළඟට පහිතත්තස්ස නිවනට යොමු කරන ලද සිත් ඇතිව තර යම් කිසි කෙනෙකුට සති සම්පජඤ්ඤය තිබුණා වුණත් වීරය තිබුණා වුණත් නිවන ඉලක්ක කොටගෙන නෙමෙයි නම් ඒ කටයුතු කරන්නේ ඒ උත්සාහයේ ප්‍රයත්න කුසල මූලික උත්සාහයක් වෙනවා හැබැයි ක්ලේශ ප්‍රහාණයට උදව් වෙන්නේ මේ කාරණා ඊටාම සියුම්ව අපි තේරුම් ගන්නට ඕන පින්නතුනේ මොකද උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අන්‍ය ආගමිකයින් සමහර වෙලාවට බෞද්ධ නොවන Hindu යෝගීන් පවා සිහිය පුහුණු කරන. ඒතර සිහිය පුහුණු කරන නිසා තමයි ඒ අයට පුළුවන් වෙන්නේ ධාන, අභිඥා ආදී උපදවා ගන්න. ඒ වගේම ඊට අදාළ ප්‍රඥාවකුත් ඒ අය ප්‍රගුණ කරනවා. එතකොට සති සම්පජඤ්ඤේ ඒ ඇගේ සිත් තුලත් වැඩෙනවා. වැඩෙන නිසා තමයි සතිය වැඩෙන නිසා සතිය සහ ඒකාග්‍රතාවය වැඩෙන නිසා තමයි එයාට ධානය ලබන්නට පුළුවන්. ඊළඟට ප්‍රඥාව වැඩෙන නිසා තමයි අභිඥාව උපදවන්න උන. අභිඥා කියන්නේම ගැඹුරු ප්‍රඥාවෙන් අවබෝධ කළ යුතු කරුණු. එතකොට ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විජාන පුබ්බේ නිවාසානුස්සති දිබ්බ චක්කු කියන මේ පංච අභිඥාවන්ම බුදුදහමෙන් පරිබාහිර යෝගාවචරයින්ටත් උත්සාහ කළොත් පුහුණු කරන්නට පුළුවන්. ඒතර 6 වෙනි අභිඥාව තමයි ආශ්‍රවක්ෂය කර ඥානය. ඒතර ආශ්‍රවක්ෂය කර ඥානය ලැබෙන්නේ නිවන පිළිබඳ වැටහීමක් ඇතිව නිවනට යොමු කරන ලද සිත් ඇති කෙනෙකුට පමණයි. එහෙම නැති කෙනෙකුට අර ඉද්දිවිද දිබ්බසෝත පරචිත්ත විඥාන පුබ්බේ නිවාසානුසති දිබ්බ චක්කු ආදී මේ කියන ලද පංචඅභිඥාවන් උපදවන්න පුළුවන්. ඒතකොට අභිඥාවන් උපදවනකොට එතනත්තාගේ චිත්තසංතානයේ ප්‍රඥාව ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම සිහිය පැවතිය යුතුයි. එහෙමනම් ඒතනත්තාගේ සිතෙහි සති සම්පජඤ්ඤේ නොවැරදීම පවතිනවා. නමුත් බුදුදහම පිළිබඳ වැටහීමක් නැති නිවන ඉලක්ක නොකරන තැනැත්තා සති සම්පජඤ්ඤේ වැඩුවත් එය කුසල මූලික භාවනාවක් වෙනවා. එහි කිසි වාදයක් නැහැ. හැබැයි කුසල මූලික වෙච්ච පමණටම එය නිර්වාණ ගාමිනී වෙන්නේ නැහැ. කෙලස් ප්‍රහාණය කරන්නට ක්ලේශ මූලයන් මුලිනු පුටා දමන්නට සමත් වෙන්නේ නැහැ. තදංග වශයෙන්, විස්කම්බන වශයෙන් ක්ලේශයන් යටපත් කරන්නට උපකාර වෙනවා. හැබැයි ක්ලේශ මූලයන් උදුරා දමමින් මාර්ගඵල අවබෝධ කරගන්න සමත් වෙන්නේ ඒ වැටහීම, ඒ ඉලක්ක තර්කය ඇතුව පුහුණු කරන කෙනෙකු හැර එහෙමනම් දැන් අපට පෙනෙනවා අප්පමත්තස්ස අප්‍රමාදී බව කියන එක තිබුණු පමණට යම් කිසි කෙනෙකුට කෙලස් ප්‍රහාණය කරන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට ආතාපිනෝ ආතාපිනෝ කියලා කියන්නේ කෙලස් තවන වීරෙන් යුක්තව. දැන් අර බෞද්ධ නොවන අන්‍ය යෝගාවචරයිනොත් ඒගොල්ලොත් උත්සාහ කරනවා උපන් අකුසල් දුරු කරන්නට නෝපන් අකුසල් නූපදවන්නට උපන් කුසල් වැඩි දියුණු කරන්න නෝපන් කුසල් උපදවන්නට යම් ප්‍රයත්නයක් ඒ අය තුලත් පවතිනවා ඒ නිසා ඒ අයගේ වීරයත් කෙලස් තවන වීරයක් නමුත් එය ක්ලේශ ධර්මයන් මුලිනු පුටා දමන්නට සමත් වෙන්නේ නිවන පිළිබඳ වැටහීමක් ඇතිව නිවන ඉලක්ක කොටගෙන ඒ කටයුත්ත කරනවා නම් පමණයි. අන්න ඒ නිසා පහිතත්තස්ස නිවනට යොමු කරන ලද සිත් ඇතිව නිවන කියලා කියන්නේ කුමක්ද? ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීම. ඒ කියන්නේ ක්ලේශ පරිණිරවාණය. පරිණිරවාණය කියලා කියන්නේ හටගත් හටගත් ක්ලේශ ධර්මයන් අනිත්‍ය ලක්ෂණය නිසා නිරුද්ධ වෙනවා. හටගත්තු නාම රූප ධර්ම කිසිවකට බොහෝ වේලා රඳා පැවතීමේ හැකියාවක් නැහැ. හටගත් සෑම නාම රූප ධර්මයක්ම කුසලයක් වුණත් අකුසලයක් වුණත් එය නිරුද්ධ වෙනවා. ඒකෙහි ධර්මතාවයක්. නමුත් නිරුද්ධ වුණාට ඊට අදාළ හේතුප්‍රත්‍ය හේත් ඊට අදාළ මූලයන් තියෙන තාක්කල් යලි යලිත් ඒ සංස්කාර ධර්ම ජනිත වෙනවා. එතකොට යම් කෙනෙකුගේ චිත්තසංතානයේ හටගත් හටගත් ක්ලේශ ධර්මයේ දුරු වුණාට ඒ ක්ලේශයන් උපදවන මූලය තවමත් ක්ලේශ අනුසය පවතින නිසා ඕනෑම මොහොතක ඒතනත්තාගේ චිත්තසංතානයේ කෙලෙස් අවදි වෙන්නට පුළුවන්. ඒ නිසා බුදුදහමෙන් පරිබාහිර වූ යෝගාවචරයන් ධාන උපදවන්නට පුළුවන්, අභිඥා උපදවන්නට පුළුවන්, ඒ අභිඥා බලයෙන් විවිධ ප්‍රාතිහාර්ය දක්වන්නට පුළුවන්. ඒ ධාන බලයෙන් බ්‍රහ්ම ලෝකයේ උපදින්නට පුළුවන්. එහි ආයු ඇතිතා ජීවත් වෙලා නැවත කාම ලෝකයට පැමිණුණු අවස්ථාවක අර කාමයන් ස්පර්ශ කරනකොට යලිත් අර ක්ලේශයන් අවදි වෙලා එනවා. කුමක් නිසාද? කල්ප ගණනක් ඒවා යටපත් වෙලා තිබුණා වුණත් නැවත අදාළ හේතු ප්‍රත්‍යයන් මතුවෙනකොට අවදි වෙනවා ක්ලේශ අනුසය ක්ලේශ මූලය තවමත් පවතින නිසා එවනම් ක්ලේශ පරිණිරවාණයයි කියලා කියන්නේ මතු පිටින් ඒ මතු වෙන කෙලස් දුරු කිරීම පමණක් නෙමෙයි නැවත නැවත කෙලස් ඇති වෙන්නට තියෙන මූලය කුමක්ද ඒ මූලය? ලෝභ, ద్వේෂ, මෝහ. ඒනොත් ප්‍රධාන වෙනවා මෝහ, අවිද්‍යාව. අවිද්‍යාව නැමැති මූලය මතයි තණ්හාව සහ ගැටීම කියන කර්ම දෙක ක්‍රියාත්මක වෙන්නේ. එවනත් එහෙමනම් අවිද්‍යාව නැමැති මූලය නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කරන්න. ඒ අවිද්‍යා මූලය ඒ විදිහෙන් ප්‍රහාණය කරන්න විද්‍යාව ප්‍රඥාව උපදවන්නට ඕනේ. ඒ කියන ප්‍රඥාව අර සාමාන්‍යයෙන් හේතුඵල දැකලා ඒවා හසුරුවා ගැනීමේ ප්‍රඥාවෙන් එහාට ගිය අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ ගැඹුරු ප්‍රඥාවක් ඉපදවිය යුතු වෙනවා. එතකොට අනිත්‍ය පිළිබඳ යම් වැටහීමක් බුදුදහමෙන් පරිබාහිර යෝගාවචරයින්ටත් තිබුණා. දුක පිළිබඳ යම් වැටහීමක්. ඒ කියන්නේ කාය පීඩා, චිත්ත පීඩා ආදී දුකයි කියන එක ඒ අයටත් වැටහුණා. හැබැයි ආර්යයන් වහන්සේලා දුක දකින ආකාරයෙන් දකින්නට. කොහොමද ආර්යයන් වහන්සේලා දකින්නේ? සංකත, විපරිණාම, පීලන, ਸੰతాප කියන ලක්ෂණවල. අර ඇඟට දැනෙන පීඩාව, සිතට දැනෙන පීඩාව දුකයි කියන එක ඒක දැනගන්නට 아무තු යෝගයක් 아무තු භාවනාවක් ඕන නැහැ. තිරිසන් සතාටත් ඒක දැනෙනවා. ඒ නිසා ඉන්ද්‍රයන්ගෙන් වටහාගත හැකි ප්‍රමාණයෙන් වේදනාවෙන් වැටහෙන ප්‍රමාණයෙන් ලෝකයේ දුක පිළිබඳව හැමෝම යම් යම් ප්‍රමාණයකට වටහාගෙන තියෙනවා. ඒ නිසා දුක පිළිබඳ ප්‍රකට දුක්ඛය පිළිබඳ යම් වැටහීමක් තියෙනවා. අප්‍රකට දුක්ඛය මතු කරගත්තොත් ප්‍රකට කරගත්තොත් තමයි ඒක වටහා ගත්තොත් තමයි මේ ක්ලේශ මූලයන් මුලින් උපුටා දමන්න පුළුවන් වෙන්නේ. මොකද්ද අප්‍රකට දුක්ඛය කියලා කියන්නේ? දැන් අර සාමාන්‍ය සතා සිව්පාවටත් වැටහෙනවා කාය පීඩා, චිත්ත පීඩා දුකයි කියන බව. හැබැයි කායික සුඛය, මානසික සොම්නස ඒක දුක්ඛයක් කියන බව වටහා ගන්න පහසු නෑ. ආර්යයන් වහන්සේලා එයත් දුකයි කියලා දකිනවායි කුමක් නිසාද සංකත ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ විපරිණාම වහා වෙනස් වෙනවා බිඳී යනවා ඊළඟට පීලන ඉපදීම් බිඳීම් දෙකෙන් පෙළෙනවා සන්තාප ඉපදීම් බිඳීම් දෙකෙන් දැවෙනවා මේ ගති ලක්ෂණ ගැඹුරින් වටහා ගන්නට සමත් වුනොත් තමයි දුක්ඛ වේදනාව වගේම සුඛ වේදනාවක් දුකක් සබ්බේ සංඛාරා දුක්ඛා කියන අවබෝධය මතුවේ අන්න ඒ බඳු ගැඹුරු වැටහීමක් ඇතිව මේ ක්ලේශ ධර්මයන් නැවත නොහට ගන්නා ආකාරයෙන් අහෝසි කරන්නට මේ පංචස්කන්ධය පවත්වා ගනිමින් එයට පැමිණෙන දුක දුරු කරගන්නට ඕන කියන එක කාටත් වැටහෙනවා. අටගත්තා වූ පංචස්කන්ධයට පැමිණෙන පීඩා දුරු කරලා පංචස්කන්ධය රැකගන්න. නමුත් මේ පංචස්කන්ධය ඇතිවීමමයි දුක්ඛය. සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මේ පංචස්කන්ධයම තමයි දුක කියන්නේ එමනම් දුකෙන් මිදෙන්නට නම් මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට ඕන පංචස්කන්ධයෙන් මිදෙන්නට නම් මේ පංචස්කන්ධයට ඇලොම් කරන තෘෂ්ණාවෙන් මිදෙන්නට ඕන මේ පංචස්කන්ධයට ඇලොම් කරන තෘෂ්ණාව රඳා පවතින්නේ පංචස්කන්ධයේ nissarattwe නොදකින අවිද්‍යාව මතයි අන්න ඒ විදිහට අවිද්‍යා තෘෂ්ණා මුල් කොටගෙන ඇති සියලු කෙලෙස් ධර්ම නැවත නොහට ගන්නා ආකාරයෙන් ප්‍රහාණය කිරීමත් ඒ තුලින් පංචස්කන්ධයෙන් මිදීමත් කියන මෙන්න මේ අවබෝධය ඇතිව උත්සාහ කරන කෙනෙකුට එතනටයි මේ වෑයම් කරන්නේ. ඒ සඳහායි මේ ප්‍රයත්නය. මේ ක්ලේශ ධර්මයන්ගෙන් පංචස්කන්ධයන්ගෙන් මිදෙන්නට ඕනේ. ඒ මිදෙන්නට කුමක්ද කළ යුත්තේ? මෙහි පවතින nissaratte ප්‍රත්‍යක්ෂ කරන්නට ඕන කියන එබඳු ප්‍රඥාවකින් කටයුතු කරන තනත්තා තමයි පහිතත්තස්ස නිවනට යොමු කරන ලද සිත් ඇතිව. එතන නිකම්ම බණ ඇහුවයි කියලා නිවන් දකින්නේ නැහැ. ඒ තනත්තා මේ ගුණාංග වලින් යුක්ත වෙන්නට ඕන අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස සති සම්පජඤ්ඤයෙන් යුක්ත වෙන්නට ඕන කෙලස් තවන වීරෙන් යුක්ත වෙන්නට ඕන නිවන පිළිබඳ නිවැරදි වැටහීමක් ඇතුව මට සැප විඳින්නටයි මේ උත්සාහ කරන්න කියන අටුවා කල්පයෙන් නොවේ මේ ක්ලේශයන්ගෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම. එයිද මේ පංචස්කන්ධයමයි දුක කියන්නේ. ඉතින් පංචස්කන්ධයෙන් මිදෙන්නට නම් මේ පංචස්කන්ධයේ පවතින nissarattway නිවරදව ප්‍රඥාවෙන් අවබෝධ කිරීම පිළිබඳව මෙහෙවන ලද සිත් ඇතිව අන්න ඒ බඳු දැක්මකින් ක්‍රියා කරන කෙනෙකුට තමයි මේ කියන ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් හැටියට කෙලස් ප්‍රහාණය කරන්නට උපකාර වේ. එහෙම කෙනා පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවිමුක්තං වා චිත්තං විමුච්ඡති. මෙහෙම වෑයම් කරන තැනැත්තාට ක්ලේශයන්ගෙන් නොමිදුණු සිත ක්ලේශයන්ගෙන් මිදෙන්නට ඒ ධර්ම ශ්‍රවණය උපකාර වෙනවා. කොහොම කරන ධර්ම ශ්‍රවණයද? අප්පමත්තස්ස පහිත ආතාපිනෝ පහිතත්තස් මේ ගුණාංග වලින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන කෙනාට අර ක්ලේශයන්ගෙන් නොමිදුණු සිත ක්ලේශයන්ගෙන් මිදෙන්නට එය හේතුවක් වෙනවා. ඇයි ඒ? ක්ලේශයන් රඳා පවතින්නේ අවිද්‍යාව මතයි. අවිද්‍යාව වෙනුවට මේ ප්‍රඥා උපදිනකොට මේ සංස්කාර ධර්මයන්ගේ નિસරු බව දකිනකොට ඒ තනත්තාට සංස්කාර සම්බන්ධව පංචස්කන්ධය සම්බන්ධව මෙතෙක් තිබුණු ක්ලේශයන් දුරු වෙන්නට එය හේතුවක් වෙනවා. ඒකයි අවිමුත්තං වා චිත්තං විමුච්ඡති කියලා දේශනා කළේ. ඊළඟට අපරික්ඛීනාවා ආසවා පරික්ඛං ගච්ඡanti. මෙතෙක් ක්ෂය නොවුණු මෙතෙක් ප්‍රහාණය නොවුණු ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරන්නට එතනත්තාට පුළුවන් වෙනවා. මොනවද ආශ්‍රව ධර්ම කියලා කියන්නේ? මේ සසර ගමනින් මිදෙන්නට නොදී මෙහිම පල් කරමින් මෙහිම යොමු කරමින් පවත්වන ප්‍රධාන ක්ලේශයන්. ඒ බඳු ක්ලේශයන් හතරක් තියෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව කියලා කියන්නේ කාමයන්ට ඇලෙන ගතිය. කාම කියලා කියන්නේ ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතෙන් අරමුණු කරන්නට කැමති දේවල් හඳුන්වනවා කාම කියලා. ඒ කාමයන්ට ඇලෙන ගතිය, ඒව අපේක්ෂා කරන ගතිය, ඒව පවත්වා ගන්නට වෑයම් කරන ගතිය කාමාශ්‍රව. ඊළඟට භවආශ්‍රව කියලා කියන්නේ ඒවා විඳිමින් බොහෝ කාලයක් ජීවත් වෙන්න පවතින්නට කැමැති ගතිය. භවආශ්‍රව. දිඨාශ්‍රව කියලා කියන්නේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් පවතින වැරදි දෘෂ්ටිය. අවිජ්ජාශ්‍රව කියලා කියන්නේ මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය වූ සංස්කාරයන් නිට්ටය වශයෙන් දුක්ඛ වූ සංස්කාරයන් සුඛ වශයෙන් අනාත්ම වූ සංස්කාරයන් ආත්ම වශයෙන් අසුභ වූ සංස්කාර ධර්මයන් සුභ වශයෙන් දකින්නා වූ මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය වසා දමන මනස අඳුරු කරන මෝහය එහෙම නැත්නම් අඳුරු බව එක තමයි අවිද්‍යාශ්‍රවය. ඒතර මෙන්න මේ මේවා ආශ්‍රව කියලා හඳුන්වන්නේ සසරෙහි අපිව පල් කරමින් පවත්වනවා ඒන් මිදෙන්නට ඉඩ දෙන්නේ නැහැ. එතකොට මේ ආශ්‍රව ධර්මයන්ගෙන් දික්ටි ආශ්‍රවය සෝවාන් මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට කාමාශ්‍රවය අනාගාමි මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනවා. ඊළඟට භවආශ්‍රවය සහ අවිජ්ජාශ්‍රවය අරහත් මාර්ගඥාණයෙන් ප්‍රහාණය වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපරික්ඛීනවා ආසවා පරික්ඛං ගච්ඡanti මේ වෙනකොට අර ditthi ආශ්‍රවය ප්‍රහාණය වෙලා නැතිනම් ඒ ditthi ආශ්‍රවය ප්‍රහාණය වෙන්නට මේ ප්‍රයත්නය උපකාර වෙනවා. දැනට එතනත් සෝවන් ඵලයටපත් වෙලා සිටිනවා නම් දැන් ඔහුගේ චිත්තසංතානයේ ditthi ආශ්‍රවය නැහැ. ඊළඟට එතනත්ට කාමාශ්‍රවය දුරු කරමින් අනාගාමී මාර්ගඥානය සාක්ෂාත් කරන්නට ප්‍රයත්නය හේතු වෙනවා. අනාගාමී ඵලය සාක්ෂාත් කරාට පස්සේ භවආශ්‍රව අවිජ්ජාශ්‍රව දුරු කරමින් මෙතෙක් ප්‍රහාණය නොකරන ලද ඒ ආශ්‍රව ධර්ම ප්‍රහාණය කරමින් අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට ඒ ධර්ම ශ්‍රවණය ඒ ධර්ම දේශනාව ධර්ම සජ්ජායනය ධර්ම සම්මර්ෂණය සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම එතනටට උපකාර වෙනවා කොහොම කළොත්ද අර මුලින් කියන ලද ආකාරයට උත්සාහ කරනකොට අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස අප්‍රමාදීව කෙලස් තවන වීරය ඇතිව නිවනට යොමු කරන සිත් ඇතිව ධර්මය ශ්‍රවණය කරනවා නම් ධර්මය දේශනා කරනවා නම් අන්න ඒ බඳු තැනත්තාට තමයි අර නොමිදුණු නොමිදුණු සිත ක්ලේශයන්ගෙන් මිදෙන්නට ඒ වගේම ශයන වුණු ආශ්‍රව ධර්මයන් ශය කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අනනුප්පත්තං යෝගක්ඛේමං අනුපාපුනාති. නොපැමිණියෝ යෝගක්ෂේමයට පැමිණෙන. මොකද්ද යෝගක්ෂේම කියන්නේ යෝග කියලා කියන බන්ධනය. මේ සසරට බැඳී පවතින ක්ලේශයන් හඳුන්වනවා යෝග කියලා. ඒතර යෝගක්ඛේම කියලා කියන්නේ සංසාරයට බැඳ තබන ඒ ක්ලේශයන්ගෙන් නිදහස් වෙන්නට ෂේම කියලා කියන්නේ නිදහස් වෙනවා. යෝගක්ඛේම කියලා කියන්නේ සංසාරයෙන් මිදෙන්නට. සංසාරය කියලා කියන්නේ නැවත නැවත මේ පංචස්කන්ධය භවෙන් භවය යලි යලි උපදමින් පවතින මේ ප්‍රවාහය තමයි සංසාර කියලා කියන්නේ. එතකොට යලි යලි උපදින තාක්කල් පංචස්කන්ධේ පවතින තාක්කල් දුක්ඛයෙන් මිදෙන්නේ නැහැ. යම් කෙනෙකුට පංචස්කන්ධයෙන් මිදෙන්නට පුළුවන් නම් ඒ තනත්තා යෝගක්ඛේම මේ සසරින් මිදුණු කෙනෙක් බවට පත් වෙනවා. අන්න එතනටපත් වෙන්න ඒ තනත්තාට මේ ප්‍රයත්නය උපකාර වෙනවයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මෙතන සුදුසුකම් තුනක් පැහැදිලි කරනවා. ඒ සුදුසුකම් තුන මතු කරගත්තොත් ප්‍රතිඵල තුනක් අත්විඳින්නට අවස්ථාව ලැබෙනවා. මොනවද සුදුසුකම් තුන? අප්පමත්තස්ස ආතාපිනෝ පහිතත්තස්ස අප්පමත්තස්ස කියලා කිව්වේ සති සම්පජඤ්ඤය අවදි කරගන්නට සමත් වෙන්නට ඕන ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේ ඊළඟට ආතාපිනෝ කෙලස් තවන වීරය උපදවා ගන්නට පුළුවන් වෙන්නට ඕන කුසල මූලික වීරය ඊළඟට තුන්වෙනි කාරණය පහිතත්තස්ස නිවන කියන්නේ කෙලස් නැසීමයි පංචස්කන්ධයෙන් මිදීමයි කියන නිවැරදි අවබෝධය ඇතිව ඒ ක්ලේශ පරිණිරවාණය සහ පංචස්කන්ධ පරිණිරවාණය පිළිබඳ උත්සාහය. ඉතින් ඒ පිළිබඳ උත්සාහය මතු කරගන්නට නම් මේ ක්ලේශ ධර්මයන් નિසරුයි කියන අවබෝධයේ ඇතිව උත්සාහ කළ යුතුයි. ඒ අවබෝධයෙන් නැති තැනැත්තාට කෙලෙස් ධර්මයන්ගෙන් මිදෙන්නට ඒ ප්‍රයත්නය උපකාර වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සජ්ජායනය, ධර්ම සම්මර්ෂණය සහ සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම කෙනෙකුට විමුක්තායතනයක් බවට පත් වෙන්නේ මෙන්න මේ මූලික සුදුසුකම් තුන පැවතුනොත් පමණයි. එතකොට මූලික සුදුසුකම් තුන නැති තැනත්තාට මෙහි කියන මේ ප්‍රතිඵල ලබන්නට බෑ. මොනවද ප්‍රතිඵල තුන මෙහි පැහැදිලි කරන අවිමුත්තං වා චිත්තං විමුච්ඡති අපරික්ඛීනා වා ආසවා පරික්ඛයන් ගච්ඡanti අනනුප්පත්තං වා යෝගක්ඛේමං අනුපාපුනාති නොමිදුණු ක්ලේශයන්ගෙන් සිත මිදෙනවා ඒ වගේම මෙතෙක් ප්‍රහාණය නොවුණු ආශ්‍රව ධර්ම ප්‍රහාණය වෙනවා මෙතෙක් සසරට බන්ධනය කරමින් තිබුණු ක්ලේශ ධර්මයන්ගෙන් මිදී පංචස්කන්ධයෙන් මිදෙන්නට ක්ලේශයන්ගෙන් මිදෙන්නට මඟ සැලසෙනවා මේ කියන ප්‍රතිඵල තුන ජනිත වෙන්නේ අර මුලින් කියන ලද සුදුසුකම් තුන ගොඩනගා ගන්නට පුළුවන් වුණොත් පමණයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී එකින් එක පැහැදිලි කරනවා කොහොමද ඒ தත්ත්වය ගොඩනගන්නේ. තර ධර්ම ශ්‍රවණී කියන පළවෙනි කාරණය තථාගතයන් වහන්සේ දේශනා කරන මහණෙනි යම්කිසි ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගෙන් හෝ එහෙම නැත්නම් નિවරදිව ධර්මය දැන ඉගෙනගත්තු වෙනත් ශ්‍රාවකයෙකුගෙන් හෝ එහෙම ඒ කියන්නේ තමන් ගරු කරන තමන් අගය කරන තමන් විශ්වාස කරන යම්කිසි ගුරුවරයෙකුගෙන් හෝ මේ ධර්මය ශ්‍රවණය කරන්නට එතනත්තාට අවස්ථාවක් ලැබෙනවා. එතකොට ඒක බුදුරජාණන් වහන්සේගෙන්ම ශ්‍රවණය කළ යුතුයි කියලා නියමයක් නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් හෝ ඒ බුද්ධ භාෂිතය નિවරදිව කියා දෙන කෙනෙක් ඔගෙන් අහන්න පුළුවන්. හැබැයි ඒ කියා දෙන කෙනා පිළිබඳව අපේ මනසේ ගෞරවයක්, විශ්වාසයක් තියෙන්නට ඕන. එහෙම නැත්නම් ඒ කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන්න පහසු නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් හෝ එහෙම අපි ගරු කරන ගුරුවරයෙක්ගෙන් හෝ නිවැරදි ධර්මය අපට අහන්නට ලැබෙනවා. එහෙම අහන්නට ලැබෙනකොට සෝ තස්මින් ධම්මේ අත්පටිසංවේදීච හෝති ධම්මපටිසංවේදීච දැන් ඔන්නේ ධර්මය අහන්නට ලැබෙනකොටම මේ නිවනට යොමු කරන ලද සිත් ඇති තැනැත්තා කුමක්ද කරන්නේ? ඒ ධර්මය පිළිබඳ අත්තපටි සංවේදීච හෝති ධම්මපටි සංවේදීච. ඒ ධර්මයේහි අර්ථය විමසා බලන්නට ධර්මය විමසා බලන්නට පෙළඹෙනවා. මොකද්ද අර්ථය විමසා බලනවා කියලා කියන්නේ? ඒ පැහැදිලි කරන දහම් න්‍යාය අදාළ හේතු ප්‍රත්‍යයන්ගෙන් මෙබඳු ඵලයක් ගොඩනගන්නට හේතු වෙනවා කියන ඵලය විමසා බලන්නට ධර්මය සිහි කරනවා කියලා කියන්නේ ඒ ඵලය ගොඩනගන්නට හේතු වෙන අර්ථය මූලික සාධක විමසා බලන්නට වෙනත් වචන වලින් කියනවා නම් හේතුව ඵලය හේතුවෙන් ඵලයත් ඵලයෙන් හේතුවත් යලි යලි පරීක්ෂා කරලා විමසා බලන්නට ක්‍රියාත්මක වෙනවා දැන් මේ ධහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිසා මේක නිවැරදි ධහම. මේ මගේ ගුරුවරයයි මේක දේශනා කරන්නේ මේ රහතන් වහන්සේ නමකුයි මේ ධහම දේශනා කරන්නේ. ඒ නිසා ඒව ගැන සැක කරන්න දෙයක් නැහැ කියලා එහෙම සද්ධා මාත්‍රයෙන් ධර්මය ශ්‍රවණය කළා කියලා ඒක විමුක්තායතනයක් වෙන්නේ නැහැ. විමුක්තායතනයක් වෙන්නත් නම් බුදුහාමුදුරෝ දේශනා කළත් ගරු සම්භාවනීය ගුරුවරයෙක් විසින් දේශනා කළත් ඒ ධහම පිළිබඳ අත්පටිසංවේදීච හෝති ධම්මපටිසංවේදික. අර්ථය ධර්මයේ විමසා බලන්නට ඕන. මේ කියන කාරණය මේ කියන ඵලය ලබන්නට කොහොමද හේතු ඊළඟට ඒ හේතුවෙන් කොහොමද මේ කියන ඵලය ලැබෙන්නේ? එතකොට හේතුවෙන් ඵලයත් ඵලයෙන් හේතුවත් යලි යලි ඒ අතර තියෙන අන්තර් සම්බන්ධතාවය පැහැදිලිව අර්ථ වශයෙන් ධර්ම වශයෙන් විග්‍රහ කරගන්නට උත්සාහ කරන්න. අන්න ඒ විදිහට උත්සාහ කරනකොට තස්ස අත්ත සංවේදිනෝ ධම්ම සංවේදිනෝ පාමොජ්ජං ජායති මෙහෙම අර්ථය ධර්මය හේතුයෙන් ඵලය ඵලයෙන් හේතුව යලි යලි විමසා බලනකොට ඒ තනත්තාගේ මනසේ ප්‍රමුදිත බවක් ඇති වෙනවා ප්‍රබෝධයක් ඇති වෙනවා දැන් අර සද්ධා මාත්‍රයෙන් බණ අහනවා නෙමෙයි විශ්වාස මාත්‍රයෙන් බණ අහනවා නෙමෙයි තමන්ගේ ප්‍රඥාවෙන්ම විමස විමසා බලනවා එහෙම විමස විමසා බලනවා. ඇයි විමසලා බලන්නට පුළුවන් වෙන්නේ එතනත්තාට? ඔහුට මේ වෙනකොටත් ඔහු මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ අප්‍රමත්තස්ස අප්‍රමාදීව ඒ කියන්නේ සති සම්පජඤ්ඤය උපදවාගෙන නිකම්ම භක්තිමත් මනසකින් පමණක් නෙමෙයි ඊළඟට ආතාපිනෝ කෙලස් තවන වීරෙන් යුක්තව නට පහිතත්තස නිවනට යොමු කරන ලද සිත් ඇතිව නිවන කියන්නේ මොකක්ද ක්ලේශ ප්‍රහාණය කිරීම පංචස්කන්ධයෙන් මිදීම මේ පංචස්කන්ධයේ nissarattwe මේවා පිළිබඳව යම්කිසි වැටහීමක් ඇතිව තමයි මේ ධර්මයට ඇහුම්කන් දෙන්නේ ඒ නිසා නිකම්ම අහගෙන ඉන්නවා නෙමෙයි නිවන ඉලක්ක කොටගෙන සති සම්පජඤ්ඤයෙන් යුක්තව හේතුඵල වශයෙන් යලි යලි ඒ ධර්මයේ විමසා බලනවා එහෙම විමසා බලනකොට පාමොච්ඡං ජායති ඒ තනත්තාගේ මනසේ ප්‍රබෝධමත් බවක් ප්‍රමුදිත බවක් ඇති වෙනවා. පමුදිතස්ස පීති ජායති. එහෙම සිත ප්‍රබෝධමත් වෙනකොට ප්‍රමුදිත වෙනකොට ඒකෙන් ප්‍රීතිය හට මානසික සොම්නස. පීති මනස්ස කායෝ පස්සම්භති. ප්‍රීතිය ඇති වෙනකොට කය සැහැල්ලු වෙනවා. පස්සද්ධ කායෝ සුඛං වේදේති. කය සැහැල්ලු වෙනකොට කායික සුවයක් දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. කය සැහැල්ලු වෙනකොට සුවපත් වෙනකොට ඒ තනත්තාගේ මනස ඒකාග්‍ර වෙනවා අදාළ අරමුණෙහි. දැන් කුමක්ද අදාළ අරමුණ? මේ ශ්‍රවණය කරන ධර්මය. ඒ ධර්මයේ පිළිබඳව අර්ථය ධර්මයේ විමසනවා. දැන් ඒ තනත්තාට ඒ තුලින් ප්‍රමුදිත බව, ප්‍රීතිය, කායික සැහැල්ලුව, ඒ නිසා කායික සුවය, මේ කායික මානසික සුව සහගත බව, සොම්නස් සහගත බව, ප්‍රමුදිත බව ඇති වෙනකොට ඒ නිසාම ඒ තනත්තාගේ සිත අර ධර්මය නැමැති අරමුණෙහි මනාව ඒකාග්‍ර වෙනවා. ඒක තමයි සුඛිනෝ චිත්තං සමාධියති. ඒ තනත්තාගේ සිත මනවින් ඒකාග්‍ර වෙනවා අරමුණ පැහැදිලි කරගන්නට පුළුවන් හැටියට. සමාධි කියලා කියන්නේ ඒකාග්‍රතාවය දියුණු කරන ලද ඒකාග්‍රතාවය. ඒතකොට කුසල ආරම්මණයක මනස ඒකාග්‍ර කරන්නට පුළුවන් නම් ඒක තමයි සමාධිය. ඒකාග්‍රතාවයෙන් තමයි අපට ඒ අදාළ අරමුණ මනවින් පැහැදිලි කරගන්නට ඉඩ සැලසෙන්නේ. එතකොට සමාහිතෝ යතා භූතං පස්සති පජානාති. සමාහිත වුණාම ඒ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න තමයි ඒ අරමුණු කරන නාම ධර්මයන් රූප ධර්මයන් වඩා ප්‍රකටව පෙනෙන්නට ගන්නෙ දැනෙන්නට ගන්නෙ ඒවා හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි ඒ ක්‍රියාත්මක වෙන හේතුඵල ධර්මතාවයන්ගේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව මේවා ප්‍රකට වෙන්නට පටන් ගන්න. එතකොට සමාහිතෝ යතා භූතං පස්සති පජානාති. එහෙම චිත්ත ඒකාග්‍රතාවයේ සමාධිය ඇති වෙනකොට තමයි මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය මනවින් දැක ගන්නට දැන ගන්නට අවස්ථාවක් සැලසේ. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන සද්ධර්ම ශ්‍රවණය විමුක්තායතනයක් බවට පත් වෙන්නේ කොහොමද? නිවන් දකින්නට උදව් වෙන්නේ කොහොමද? ඉතින් මෙතරම් ගැඹුරු වැඩපිළිවෙලක් යම්කිසි කෙනෙක් සරලව මතු පිටින් අරගෙන සමහර වෙලාවට ප්‍රශ්න කරනවා හාමුදුරුවනේ භාවනා නොකර බණ විතරක් නිවන් දකින්න පුළුවන්ද? එහෙම බණ නිවන් දැකපු අය ඉන්නව නේද? ඒ බඳු ප්‍රකාශන ඇතැම් භික්ෂුන් වහන්සේලාත් කරනවා එහෙනම් නෑ නෑ භාවනාව ඕනේ බණ නිවන් දකින්න පුළුවන් බුදුහාමුදුරන් කාලෙත් බණ නිවන් දැකපු අය හිටිය. එතකොට මේ ප්‍රකාශනය අර්ධ සත්‍යයක් පමණයි. ඇයිද බණ ඇසීම නිවන් අවබෝධයට විමුක්තායතනයක් වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි විමුක්තායතනයක් බවට පත් වෙන්නේ නිකම්ම බණ ඇසීම නෙමෙයි මෙන්න මේ කියන ලද ගුණාංග වලින් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්නට පුළුවන් නම් ඒ තැනත්තා තමයි නොමිදුණු ක්ලේශයන්ගෙන් සිත මුදවා ගන්නට ඡය නොවන ලද ආශ්‍රව ධර්මයන් ඡය කරන්නට ඒ වගේම මේ භව සංයෝගයන්ගෙන් මිදෙන්නට ඒ තැනත්තා සුදුසුකම් ලබන්නේ නිකම්ම සද්ධා මාත්‍රයෙන් භක්ති මාත්‍රයෙන් බණ ඇසීම නොවේයි කියන බව નિවරදිව පැහැදිලිව වටහා ගන්නට ඕන. ඒතර ඉතිරි කාරණා පිළිබඳවත් මේ කරුණු මෙසේම පැහැදිලි කරනවා. ධර්ම දේශනාව. ධර්ම දේශනාව කියන්නේ Taman විසින් අහලා මනවින් හදාරලා ධාරණය කරගෙන තියෙන දහම් කරුණු අන් අයට විස්තර වශයෙන් පැහැදිලි කරලා දෙනවා. එහෙම පැහැදිලි කරලා දෙනකොට තමන් විසින්ම අනිත් අයට කියා දෙන දහම් කරුණු පිළිබඳව අත්ත පටිසංවේදීච හෝති ධම්ම පටිසංවේදී. තමන් විසින්ම කියන කරුණු පිළිබඳව හේතුයෙන් ඵලය ඵලයෙන් හේතුව නැවත නැවත විමසමින් තමයි අනිත් අයට පැහැදිලි කරලා දෙන්නේ. එහෙම කරනකොට අත්තපටි සංවේදිනෝ ධම්මපටි සංවේදිනෝ පාමොච්ඡං ජායති ඒතනත්තාට ප්‍රමුදිත බව සිතේ ප්‍රමෝදය සතුට මතුවෙනවා. ප්‍රමුදිතස්ස පීති ජායති. ඒතනත්තාට ප්‍රීතිය හටගන්නවා. පීති මනස කායෝ පස්සම්බති. ඒතනත්තාගේ කය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදේති. කය සැහැල්ලු වෙනකොට සැපයක් ඇති වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒතනත්තාගේ සිත ඒකාග්‍ර වෙනවා. සමාහිතෝ යථා භූතං පස්සති පජානාති. ඒ තඩත්තා තමයි ඒකාග්‍ර වූ සිතින් ධර්මය අවබෝධ කරන්නට සමත් වෙන්නේ. බණ ඇසීම පමණක් නෙමේ තමන් දන්නා දහම් කරුණු නිවරදිව සති සම්පජඤ්ඤයෙන් අන් අයට පැහැදිලි කර දීම. එතනදී අපමත්තස්ස ආතාපිනෝ පහිතත්තස් අප්‍රමාදී භවෙහිවත් සති සම්පජඤ්ඤය තියන්නට ඕන. ඒ වගේම කෙලස් තවන වීරය තියන්නට ඕන. නිවනට යොමු කරන ලද සිත් ඇති බව මේ ගුණාංග වලින් යුක්තව කටයුතු කරනවා නම් තමයි ඒ වගේම අර්ථය ධර්මය මෙනෙහි කරනවා නම් තමයි මේ කියන ක්‍රියාපටිපාටිය තමන්ගේ චිත්තාභ්‍යන්තරේ අවදි වෙන්නට පටන් ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ධර්ම සජ්ජායනය. තමන් දන්නා දහම් කරුණු හෝ පොතක සටහන් කරලා තියෙන දහම් කරුණු හෝ ශබ්ද නගා හඬ නගා සජ්ජායනා කරනවා විස්තර වශයෙන්. හැබැයි එහෙම නිකම්ම ගිරවෙක් වගේ සද්ද කරලා කියනවා නෙමෙයි. අර මුලින් කියපු ආකාරයට අප්‍රමාදීව කෙලස් තවන වීර්යය ඇතිව නිවනට යොමු කරන ලද සිත් ඇතිව අර්ථ වශයෙන් ධර්ම වශයෙන් මේ ධහම විග්‍රහ කරමින් මෙනෙහි කරමින් විමසා බලමින් කටයුතු කරනකොට තමයි ඒ තනත්තාගේ මනසේ ප්‍රමුදිත බව ප්‍රීතිය සැහැල්ලු බව, සුඛය, ඒකාග්‍රතාවය සහ ඒන් යථාභූත ඥාන දර්ශනයට අවකාශ සැලසේ. ඊළඟට හතරවෙනි අවස්ථාව තමයි ධර්ම සම්මර්ෂණය. තමන් අහලා තියෙන, තමන් මනවින් ප්‍රගුණ කරලා තියෙන දහම් කරුණු නැවත නැවත මනසින් විමසා බලනවා. ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ඒවාෙහි අර්ථ ධර්ම විමසා බලනවා. අන්න එහෙම නැවත නැවත ඒ තමන් අහලා තියෙන දරාගෙන තියෙන දහම් කරුණු පිළිබඳව මනසින් විමස විමසා බලනකොට ඒ තනත්තාට ප්‍රමුදිත බව ඇති වෙනවා ප්‍රීතිය ඇති වෙනවා ඒ වගේම කායික සැහැල්ලු බව ඇති වෙනවා සුවය ඇති වෙනවා චිත්ත ඒකාග්‍රතාවය ඇති වෙනවා ඒ තුලින් තමයි ධර්මය මනවින් අවබෝධ කරන්නට සුදුසුකම් ලබන්නේ ඊළඟට පස්වෙනි අවස්ථාව තමයි සමාධි නිමිත්ත යම්කිසි සමාධි නිමිත්තක් මනවින් සුග්ගහිතං හෝති මනවින් ග්‍රහණය කරනවා මනවින් ප්‍රගුණ කරනවා එතකොට මනවින් අවබෝධ කරනවා ඒ සමාධි නිමිත්ත ඒ ඒ පිළිබඳව නැවත නැවත විමසා බලනවා ඒ සමාධිය කෙසේ හටගත් ධර්මයක්ද එහි අදාළ හේතුඵල ක්‍රියාවලිය කුමක්ද මෙසේ නැවත නැවත විමසා බලනවා එහෙම විමසා බලනකොට ඒ තුල ඒතනත්තාට ප්‍රමුදිත බව ඒ වගේම ප්‍රීතිය සැහැල්ලු බව ඒ තුලින් සුවය ඒ නිසාම චිත්ත ඒකාග්‍රතාවයේ වර්ධනය වෙනවා ඒ වර්ධනය වීම හේතු කොටගෙන ඒ තනත්තාට යතා භූතං පස්සති පජානාති මනවින් දහම් අවබෝධ කිරීමට ප්‍රඥාව මතුවෙනවා මෙන්න මේ විදිහට සද්ධර්ම ශ්‍රවණය සද්ධර්ම දේශනය සද්ධර්ම සජ්ජායනය ඒ වගේම සද්ධර්ම මානසිකාරය සහ සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම කියන මේ කරුණු පහම යම්කිසි කෙනෙකුට ක්ලේශ ප්‍රහාණය සඳහා අවස්ථා බවට පත් වෙනවා ඒ නිසා මේ අවස්ථා පහම විමුක්තායතන නමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒවා විමුක්තායතන බවට පත් වෙන්නේ නිකම්ම නෙමෙයි. අප්‍රමාදී බව, කෙලස්තවන වීරය සහ නිවනට යොමු කරන ලද සිත් ඇතිව අර්ථ වශයෙන් ධර්ම වශයෙන් නැවත නැවත ඒවා මෙනෙහි කරමින් මනස ඒ ඔස්සේ ක්‍රියාකාරී කරන තැනත්තාට පමණයි. එහෙම මනවින් ඒ ධර්මය ප්‍රගුණ කරන්නට නම් සාංශාරික වශයෙන් ඒ පිළිබඳව කලක් පුරුදු පුහුණු කරන ලද සිත් ඇති බව ප්‍රයෝජනවත් වෙනවා. එහෙම කෙනෙකුට ධර්ම ශ්‍රවණය, ධර්ම දේශනාව, ධර්ම සජ්ජායනය, ධර්ම සම්මර්ෂණය, ඒ වගේම සමාධි නිමිත්තක් මෙනෙහි කිරීම කියන ඉතා කෙටි කාල පරිච්ඡේදයකදී දහම අවබෝධ කරන්න, කෙලෙස් ප්‍රහාණය කරන්න, නොමිදුණු ක්ලේශයන්ගෙන් සිත මුදවා ගන්නට, ඒ වගේම ඡයනෝනු ආශ්‍රව ධර්මයන් ඡය කරන්නට, ඒ වගේම සංසාර බන්ධණයෙන් සිත මුදවා ගන්නට ඒ ප්‍රයත්නය උපකාර වෙනවා. ඒ නිසා මේ අවස්ථාව විමුක්තායතනයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ කරුණු සිහිනුවණින් වටහාගෙන මනවින් අවබෝධ කරගන්න උත්සාහ කරන හැටියට හැම දිනාටම මෙත් සිතෙන් සිහිපත් කරනවා මේ කරුණු පටලවාගෙන වරදවා වටහාගෙන අර විදිහේ බොළඳ ප්‍රශ්න එහෙම නැත්නම් බොළඳ සිතුවිලි එහෙම නැත්නම් ලාමක ප්‍රකාශන කරන්නට ඉදිරිපත් වෙන්නේ නැතුව ලාමක ප්‍රකාශන කිව්වේ භාවනා කරන්නේ නැතුව බණ අහලා විතරක් නිවන් දකින්න පුළුවන් ය කියන විදිහේ ලාමක ප්‍රකාශන. ඒබඳු ලාමක ප්‍රශ්න මතු කරගන්නේ නැතිව ධර්ම ශ්‍රවණය නිවනට උපකාර වෙනවා කෙසේද උපකාර වෙන්නේ කියන කාරණය සිහිනුවණින් වටහාගෙන සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ වගේම කෙලස් තවන වීරයෙන් යුක්තව නිවනට යොමු කරන ලද සිත් ඇතිව සද්ධර්මය ශ්‍රවණය කරන්නටත් සද්ධර්මයේ දේශනා කරන්නටත් සද්ධර්මයේ සජ්ජායනා කරන්නටත් සද්ධර්මයේ මෙනෙහි කරන්නටත් සමාධි නිමිත්තක් වඩන්නටත් තියෙන මේ ආකාර පහෙන් තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් විමුක්තායතන ධර්ම ප්‍රගුණ කරන්නට මේ අසු දහම් කරුණු හැම දිනාටම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 පින්කමේ ආරම්භුණ මේ මාස 21 වන දිනට යෙදෙන 20 වැනි විවාහ සංවත්සරයේ වෙනුවෙන් විවාහ දිව්‍ය සාර්ථක කර ගැනීමට නොඑක ආකාරයෙන් උදව් උපකාර කළ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමට සහ ඉදිරි කාලයත් සාර්ථකව විවාහ ජීවිතේ පවත්වා ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් එවැගේ මේ වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වන නෙතුල සමාජිත් පුතණුවන්ට විභාග ජය ප්‍රාර්ථනා කරමින් සහ දියණියගේත් පුතණුවන්ගේත් අපල උපද්‍රව දුරු වී කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇසුරට ලැබේවා ප්‍රඥාව දියුණු වේවා කියන ප්‍රාර්ථනාවක් ඇතිව ඒ වගේ මීට මාස 9කට පමණ ඉහතදී පරලොව සැපත් වන්නට යෙදුණු TM ටිකිරි බණ්ඩා පියාණන් ඇතුළු මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරමින් සුජීවත්ව සිටින දෙමව්පියන් සහ දේශකයන්න් වහන්සේ ඇතුළු සෑම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාවෙහි දායකත්වයෙන් දරන්න. මේ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් ඒ ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. තම තමන් ධර්ම ශ්‍රවණය කිරීමත් ප්‍රඥාව දියුණු වෙන මහ පිංකමක්.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 ධනංජය අබේරත්න මහත්මයාට උදයන්ති තෙන්නකෝන් මහත්මියට ඒ වගේම නෙතුල සමාජිත් පුතණුවන් සහ ඒ දියණියන් ඇතුළු පවුලේ සැමටත් සුජීවත්ව සිටින මව්පියන්ටත් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නොමදව සැලසේවා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට දුණු ටී.එම්. ටිකිරි බණ්ඩා පියාණන් වහන්සේ ඇතුළු මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගේම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත અભිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරක ආදී සතර අපායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවි සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන් සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද නෙතුල සමාජිත පුතණුවන්ටත් එම දියණියන්ටත් අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන විභාගාදීන් උසස් සාමර්ථ්‍යයන් ලබන්න කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්මය අවබෝධ කරන්නට අවකාශ සැලසේවා ඒ වගේම විවාහ සංවත්සරයේ සමරන ධනංජය අබේරත්න මහත්මයාට සහ උදයන්ති තෙන්නකෝන් මහත්මිය ඇතුළු පවුලේ ඒ මව්පියන් ඇතුළු සියලු දෙනාටම මේ ලෝක වශයෙන් පවතිනා වූ අපල උපද්‍රවයක් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා මේ බඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් ආර්ථික සමෘද්ධියත් ඇති කරගෙන ගුණ නුවණිනුත් සමෘද්ධිමත් වෙමින් Tamanටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්නට ශක්තිය ලැබේවා අනාගත කාල සීමාවත් වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්නට ඒ දෙදෙනාට ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම පෙරවන් සරණයි.